ඉතින් මේ පින්වත් සියලු දෙනා දේවල් වල නොයේ කටයුතු කරනා තිබුණත් ඒ හැම දෙයක්ම ඇත්තකින් සබලව තුනුරුවන් මමායනය කරමින් බොහෝම ශ්‍රද්ධාවෙන් මේ ස්ථානට පැමිණුනේ අද දවසේදී ඒ බුදුරජාණන් වහන්සේ සසර දුකින් නිවීම පිණිස මහා කරුණාවෙන් දේශනා කළ සත්‍ය ධර්මය ශ්‍රවණය කළා ඊට අනුව ප්‍රතිපත්ති ධර්මයේ හැසිරෙන්නට. ඒ නිසා හැම දිනම අද දවස් පුරාවටම ඊටමත් වමනාවේ තම තමන්ගේ හිත කය වචනය කියන සුන්දර සංවර කරගෙන තමන්ගෙන් තව කෙනෙකුට කරදරයක් බාධාවක් ඇති නොවන විදිහට අනුන්ගේ අනුන්ගෙන් තමන්ට බාධාවක් ඇති නොවේවා කියන අදහසෙන් හැමදෙනාම දවස පුරාවට මේ ධර්මයේ හැසිරෙන්න අධිෂ්ඨාන කරගන්නට ඕනේ. එමතුනි අද දවසේදී මම බලාපොරොත්තු වෙනවා මේ දුක් සාගත සසර ගමන අවසන් කරාට අවශ්‍ය වෙන දේම උපකාරය වටිනා දහම් කරුණු ටික පැහැදිලි කරලා දෙන්න. ඒ නිසා ඊ타මත්ම වමනාවෙන් ඊ타මත්ම ඕනෑකමෙන් මේ දේශනාව හැමදෙනාම ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. එහෙම මතක් කරේ හිත තුළින් එක එක දේවල් හිතන්නේ නැතුව හිතේ හිතේ නොඑක් විදිහේ විතරකයන් විතරකණය කරමින් බාහිරට යොමු වෙන්නේ නැතුව ඉතාමත් උවමනාවෙන් හොතට අහුන් කන්දෙන්ට ඕනේ මුලදී හැමෝම උවමනාවෙන් දේශනාව ශ්‍රවණය කරනවා හැබැයි ටිකක් දුර යනකොට හිමින් හිමින් ඒක ලිහිල් වෙලා දේශනාව මැදට යනකොට දේශනා කරෝට යනකොට කය මෙතන තිබුණාට හිතේ පලාතේවත් නැති වෙනවා. වෙන කොහකට හරි හිත යොමු කළා නොයේක් දේවල් හිත හිත එනවා. ඒ වගේ කරන්නේ නැතුව දේශනාව ආරම්භ වෙදි වගේම මැදදී අවසන් වනතුරු හොඳ වමනාවේ දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ මොකද අදම පැහැදිලි කරලා දෙන්න හදන හමු කරනු අතිශයම වටිනවා ඒ වගේම බොහොම ගැඹුරුයි. ගොඩක්ම ගැඹුරු. ඉතින් අපි එහාට මෙහාට විසිරිච්ච මනසකින් මේ ටික ශ්‍රවණය කළොත් පෙරපසු වචන එකක් දෙකක් හරි ගිලුණොත් ඒක තේරුම් ගන්න අපහසු වෙයි. කෙලවරක් නැති සසරක අනෝරාග්‍ර පැවැත්මක් තුළ ඔබත් මමත් ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් අපි දීර්ඝ සංසාර ගමනක් යනවා. ඒ වගේම කෙලවරක් නොපෙනෙන සසර ගමනක් ආවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර නොගන්නත මේ සසර ගමන නතර කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නේ අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ පෙර මහ විශාල කුසලයකට බුද්ධ උපාද කාලයකට ලැබිලා මානව ජීවිතයකට ලැබිලා සත්‍යර්මයේ තියෙන වටපිටාවකට ලැබිලා ඒ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් ඉන්ද්‍රිය අංග විකලතාවයකින් තොර ඥාන සම්පත්තියක් ඇති වටපිටාවකට ලැබුණොත් ඒක ඉතින් සසර කවදා හෝ කරපු මහ විශාල කුසලයක ප්‍රතිඵලයක් හැටියට පින්වත් ඔබට ඒ සියලු වටපිටාව ලැබිලා තියෙනවා. ඉතින් අද දවසේදී උත්සාහය විතරයි අවශ්‍ය වෙන්නේ. හොඳට ධර්මය ශ්‍රවණය කළා ඊට අනුව යෙදෙන්න විතරයි අවශ්‍ය වෙන්නේ. මොකද නිවන් දකින්න ඕගලන්ට හේතු සම්පත් නැතිනම් පින නැතිනම් මේ වගේ වටපිටාවක් ඔයගලන්ට ලැබෙන්නේ නැහැ. ඉතින් බුද්ධෝත්පාද කාලයක සත්‍යවලේ තියෙන වටපිටාවක මිනිස්සෙක් වෙලා ඈ ඉන්ද්‍රියන් වලටතාවකන්තර මේ ටික ලැබෙන එකෙන්ම කියනවා ඔගොල්ලෝ මොනතරම් භාග්‍යවන්තද වාසනාවන්තද මොනතරම් හේතු සම්පත් තියනවද කියලා. ඉතින් ඒ නිසා අද කොහොම හරි අපි උත්සාහවත් වුණොත් මේ දුක්ඛාගත සසර ගමන අපිට අවසන් කරන්නට පුළුවන්. ඒ නිසා හැම දිනම මේ දේශනාව මෙතන ඉඳලා ශ්‍රවණය කරන්නට මතක් කරනවා. විශේෂයෙන්ම මට හැදිරි කළ දෙයක් වන කම තිබුණේ චතුරාර්ය සත්‍ය දැන් අපි හැමදාමත් කතා කරලා තියෙනවා. මම ඒ චතුරාර්ය සත්‍යෙම අවබෝධ කරගන්න පහසු වෙන විදිහට වෙනත් පැතිකඩකින් වෙනත් පරයයකින් මම ඔයගලන්ට දෙන්නම් අපි දන්නවා පුත්‍රයන් වහන්සේ පංච උපාදානස්කන්ධයේ උදේවැ ඇතිවීම නැතිවීම දෙක දේශනා කළා තියෙනවා අවිද්‍යා කර්ම තණ්හා ආහාර ඒ වගේම මේ නිබ්බත් ලක්ෂණ දැකීම කියන ධර්මතාව ටික නිසා පංචපාදන ස්කන්ධයක හට ගැනීම වෙනවා කියලා. අනේ ඒ ටික අපි අද දවසේදී නෝනින් දැක්කොත් අපිට පංචපාදන ස්කන්ධ දුක ඇතිවලා තියෙන්නේ කොහොමද කියන කාරණාව තේරෙනවා. ඒ දුක ඇතිවලා තියෙනවා කියන එක තේරෙනවා කියලා කියන්නේ දුක පිළිසිඳ දකිනවා කියන එක. දුක්ඛේ ඥානය ඇති වෙනවා කියන එකනේ. මේ ලෝකේ දේහකතාව ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩ මිල මුස්කුවල් දරුවෝ තමන් ඇතුළත් මේ අරමුණු සහිත මේ ලෝකයක් නිර්මාණය වෙලා තියෙනවා. ලෝකක පැවැත්මක් වෙලා තියෙනවා. ඉතින් ධර්මය දන්නේ නැති ලෝකයට මේ ලෝකය කියන එක ඇත්තම වෙලා මමත් ඉන්නවා මගේ දෙමව්පිය සහෝදර ඥාති හිතයිසින් අනිත් අයත් ඉන්නවා ගෙවල් දොරල් යාන වාහන ඉඩකඩ මිල මුදල් මේ කොමක් තියෙනවා කියලා තියෙනවා එතකොට මේ ලෝකය ඇත්ත වෙලා ඒ ජීවිත ඇත්ත වෙලා ඒ ද්‍රව්‍ය කාරණා ඇත්ත වෙලා පවතින පැවැත්මට තමයි ලෝකය කියන්නේ. ඒ පැවැත්ම තුළ නින්දා අපහාස ඇනුම් බැනුම් ජරා මරණ ශෝක පරිදෙ දුක් දුම්නස් බලාපොරොත්තු එතකොට යුතු කම් වගකීම් මේව තමයි ලෝකේ තියෙන්නේ. තමයි දුක කියන්නේ. ඉතින් අපි ගොඩාක් දෙනෙක් කරන්නේ ඒ ලෝකය ඇත්තම වෙලා. අපි ඉපදෙනවා, ලෙට වෙන, මහලු වෙන ඇත්තෝ ඊට පස්සේ ඒ දුක ඇත්තම වෙලා ඒ දුකෙන් නිදහස් වෙන ක්‍රමයක් අපි හොයනවා. ඒ ලෙඩවීම නැති කරගන්න, මහලු බව නැති කරගන්න, මරණය නැති කරගන්න, ඒව නැති නිවන අවබෝධ කරගන්න අපි කටයුතු හොයනවා. නමුත් ඇත්තටම නියම විදිහට නම් මේ දුක ඇත්ත වෙලා මේ දුක නැති කරන්න ක්‍රමයක් හොයන එක නෙමෙයි. මේ දුක කියන එක, මේ ලෝකේ කියන එක බොරු වීමම ඒ ලෝකයේ කෙනෙක් නිරුද්ධ වීමම දුකේ නිරෝධය මිසක ලෝකේ ජරා මරණ දුක ඇත්ත කියලා ඒකට ප්‍රතිකර්ම හොයන දර්ශනයක් නෙමෙයි බුදුදහම කියලා කියන්නේ. ඒක තේරෙන්නේ නැති අපි ඉස්සරහට කතා කරනකොට බලමු. ඉතින් අද දවසේදී මම ඔයගලන්ට පැහැදිලි කළ දෙන්න හදන්නේ ඇත්තටම මේ තමනුත් ඉන්නවා අම්මා තාත්තා දුව මුතා ගෙවල් දුව රණ්ඩු දී මුතුමැණික් තියෙන මේ ඇත්තටම මේ ස්පිරිතාල තියෙනවා පොලිසිය තියෙනවා ආයතන තියෙනවා මේ ලෝකෙත් තියෙනවා මේ ලෝකේ ඇත්ති වෙලා තියෙන කොහොමද කියන කාරණාව පෙන්වන එක තමයි මම පෙන්වන්න තමයි මම උත්සාහවත් වෙන්නේ ඒ ටික තේරුණොත් ඔගොල්ලෝ ලෝකයේ පිළිසිඳ දකිනවා දුක පිළිසිඳ දකිනවා ඒ ලෝකයේ පිළිසිඳ දකින්න කමම දකින්නකමම ලෝකේ බොරුවක් වෙන්න ලෝකෙ මෙදෙත් උපකාරයක් වෙනවා. නැත්තම් අපි ලෝකය තුල ඉඳගෙන ලෝකයේ ඇත්ත වෙලා ඒ ඇත්ත වෙච්ච දෙයට උත්තර හොයන එක කරන්නේ. එතකොට අපි ඉන්නේ ලෝකෙ. හරි. අපි පොඩ්ඩක් බලමු බුදුරජාණන් වහන්සේ මේ පංච උපාදාන ස්කන්ධ ලෝකය ඇතිවෙන්න ඇති වෙන හැටි තමා මේ ස්කන්ධයන් යුද්ධය කියන එකේ ඇති වෙන හා නැති වෙන හැටි කියන ක්‍රමෙන් දේශනා කළේ. එතනදී අපි මුලින්ම ගත්තොත් හේත කර්මයට විපාක හැටියට අපි උපත්ති වශයෙන් එනකොට ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මෙන්න මේ ආධ්‍යාත්මික ආයතන ටික විතර උරුම කරගෙන ආපුවයි. බාහිර ඇහැට එපිටින් කියන රූප පැත්තේ කනට එපිටින් දින ශබ්දයේ පැත්තේ නාසයට එපිටින් දින ගන්ධයේ පැත්තේ මේ වගේ බාහිර ආයතන ගැන කිසිම නිමිත්තක් අපිට තිබුණෙත් නැහැ කිසිම දැනුමක් තිබුණෙත් නැහැ එහෙම ලෝකයක් තිබුණේ නැහැ. ඇහැ කන් දිව නාසය ශරීරය කියන මනස කියන මෙන්න මේ ආධ්‍යාත්මික ආයතන ටික විතර කුරුම කරගෙන පුරාණ කර්මක විපාකයක් ඒ ඇහැ හැතුන හින්දා ඇහැ සවිඥානික වෙලා තිබුණ හින්දා ඇහැට රූප ගැටුණා කාට ශබ්ද ගැටුණා නාසයට ගන්ධ ගැටුණා ඒ ඇහැට රූපයක් ගැටෙනකොට කාට ශබ්දයක් ගැටෙනකොට ඊට අනුගතව චක්ක විඥාන සෝත විඥාන කියන අරමුණක් දකින්න අහන්න පුළුවන් සිත් උපන්නා ඒ ඇහත් රූපය දෙක තියෙන තැන චක්ක විඥාන උපන්නාම එතන ස්පර්ශය ස්පර්ශය නිසා සිතේ වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකක් යෙදෙනවා. ඒ නාම රූප දෙක නිසා වෙනෙනවා. මේ මම මේ කතා කරන ටික මොකක්ද දෙනුට තේරෙන්නේ නැති මේව නොතේරුණට කමක් නැහැ. මේක නිකන් දැනුමට විතරයි කියලා ගන්න ඕනේ. ඔයගලන්ට ධර්මය අවබෝධ වෙන්න ඒ වගේම ප්‍රතිපත්තිය දෙන්න බොහොම පහසු තැනකට ගෙනත් දෙනවා. එතකොට දැනට මේ ධර්මතා ටික කියන්නේ පුරාණ කර්මයට විපාක හැටියට හැදුනාම කනබුන ආහාරය නිසා හැදිලා තිබුණා ඒ ඇහැට බාහිර රූප ගැටුණා කන හැදිලා තිබුණා ඒ කනට ශබ්ද ගැටුණා ඊට පස්සේ ඒ ඇහැ රූපය දෙක තියෙන තැනට චක්කු විඥානේ කන ශබ්දයක් තියෙනට සෝත විඥානය, නාසයක් ගන්ධයක් තියෙනට ගාන විඥානය කියලා සිත් උපන්නාම ස්පර්ශය කියන ධර්මතාවය උපදේ. ස්පර්ශය නැමැති හේතුව නිසා වේදනා සංඥා චේතනා කියන නාම කියන කොටස ධර්මතා ටිකක් හිතේ වෙදෙනවා. ඒ නාම රූප කියන ධර්මතා දෙක නිසා රූපයක් පෙනෙනකම රූපයක් සද්දයක් ඇහෙනකම ගන්ධයක් දැනෙනකම රසයක් දැනෙනකම ඇති වුණා. ඔන්න ඔය පුරාණ කර්මයේ විපාක හැටියට අපිට මෙහෙම කළ රූපයක් පෙනෙනකොට හොඳට මතක තබා ගන්නට ඕනේ. අපි හිතාගෙන ඉන්නේ බාහිර රූප තියෙනවා තියෙන රූප අපි ගාව තියෙන ඇහෙන් අපි දකිනවා අපි ගාව තියෙන ඇහෙන් බාහිර තියෙන රූප අපි දකිනවා අපි පැත්තකට ගියාම ඇහැ අරගෙන අපි දැකපු රූපේ ඉතුරු වෙනවා ඇහැ පැත්තක ආයෙත් ඕන වෙලාවට ඒ බාහිර තියෙන රූපේ ගාවට ඇහැ අරගෙන ඇවිල්ලා අපි මෙහෙම බලනවා කියන එක තමයි අපිට තේරෙන්නේ අපි දන්නේ අපිට තේරෙන්නේ නමුත් මම කතා කළේ විපාක මට්ටමේදී අපිට රූපයක් පෙනුනේ කොහොමද කියන එක දැනගෙන තියෙන්න ඕනේ. ඒක මතක තියෙන්න ඕනේ නෑ. එකක් එකක් ගන්න හිතින් එක උගලන්ට අල්ලන්න බෑ අපිට බෑ. හැබැයි නුවණක් තියෙන්නට ඕනේ අපිට රූපයක් පෙනෙනවා කියන ධර්මතාවය වෙල තියෙන්නේ මෙන්න මේක නේද කියලා. මොකද ඔන්න ඔය විපාක හැටියට රූපයක් පෙනෙන සද්දයක් ඇහෙන ගඳ සුවඳක් දැනෙන ස්පර්ශයක් දැනෙන කියන ධර්මතා ටික ඇත්ත ඇති ඇති නොදකින්නතා අවිද්‍යා අනුසය අනුසය වෙනවා ඒක මෙහෙත් වෙලා කර්ම භවය ඇති වෙනවා ඒ නිසා අනිවාර්යයි අපි මෙන්න මේ විපාක ඇහැට අපි මෙහෙම රූපයක් දකිනකොට රූපයක් දකිනවා කියන සිද්ධියක් අපි මොන මොන විදිහට හිතිය හිතුවත් රූපයක් දකිනවා කියන සිද්ධිය සිද්ධියක් කියනවනම් ඒ සිද්ධිය ඇති වෙන ක්‍රමයක් තියෙනවා නේද? ආන්ගේ රූපයක් පෙනෙනවා දකිනවා කියන සිද්ධිය ඌපරිදි ඇත්ත ඇති හැටිය පෙන්වන්න තමයි ලෝතර බුදුරජාණන් වහන්සේල පහළ වෙන්නේ. අන්න ඒ ටික තමයි අපි නොදන්නා කම නිසා හැමදාම විපාක විදිහට මේ වගේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ධර්මතා ටිකක් හම්බ වෙනකොට ඒ ටිකේ ඇත්ත නොදන්නාකම නිසා හැමදාම තියෙන රූපයක් තියෙන ඇහින් අපි බලනවා කියලා බාහිර තියෙන වස්තුවක් බලන විදිහට නිමිති ගත්තාම ඒකේ තියෙන දෝෂේ තමයි පැත්තකට ගියාම දැකපු දේ අන්න අතන තියෙනවා ආපහු ගිහිල්ලා බලන්න පුළුවන් කියලා මනසේ නිමිති හිටිනවා අන්නේ නිමිති උදව් කරගෙන සංහා උපාදාන වශයෙන් හැසිරලා නැවත කර්ම රැස් කර ගන්නවා. ආයත් ඒ කර්මයක විපාකයක් ඇටියෙට ආයත් පිළින ඇහෙනදී ඇති වෙනවා. ආයත් පිළින ඇහෙනදී ඇත්ත ඇටි නොදන්නා කම නිසා ආයත් කර්ම කෙලෙස් නිමිති ඇති වෙන විදිහට අපි ජීවත් වෙනවා. මෙන්න මේ පැවැත්ම කෙල්ලවරක් නැහැ. ඉතින් මේ විපාකයේ විපාකයෙන් අවසන් කරනවා නැවත සසරේ ඉපදෙන්න හේතු වෙන විදිහට කෙලස් කර්ම රැස් නොවන ආකාරයට කියන ටික ලැබෙන්නේ මෙන්න මේ විපාක කියන ටික ඇති වෙන හැටි එතන පවතින ධර්මතාවයේ ඌ පරිදි දැක්කොත් දැනගත්තොත් විතරයි එතකොට ඒ නිසා අන්න ඒ ටික පෙන්වන්න තමයි මේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම ආහාර ප්‍රත්‍යයෙන් තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ දැක්මක් අපිට තියෙන්නේ දැනුමක් බාහිර රූප තියෙනවා තියෙන රූප අපි ගාව තියෙන ඇහෙන් බලනවා පැත්තකට ගියාම ඇහැ අහකට අරගෙන ගියේ හින්දා අපිට පේන්නේ නැහැ නමුත් දැකපු රූපේ තියෙනවා. අහවල් තැන තියෙන ශබ්දය අපි මේ කණෙන් ඇහුවා. අපි පැත්තකට ගියාම දැන් කන අහකට ගන්න ඇහෙන්නේ හැබැයි ශබ්දය අතන තියෙනවා කියොත් අපව අහන්න පුළුවන්. කියන විදිහට දකිනාන හැම දෙයක්ම නැවත බලන්න අහන්න පුළුවන් විදිහට නිමිති කියන විදිහටයි අදාපේ කරත් නැහැ අන්න ඒබඳු නැවත ඒ දේවල් වලට යන්න පුළුවන් නිමිති හිතින්නේ නැති විදිහට දකින අහන දේ තුල පවතින ඇත්ත ඇති හැටි දකින්න තමයි මේ ස්කන්ධයන් උදේ වෙන්නේ. එතනදී අපි බලමු මේ වෙලා තියෙන්නේ මොකද්ද කියන එක ඉස්සෙල්ලා පවතින ඇත්ත ඇත්තටම අපිට රූපයක් පේන්නේ කොහොමද කියලා අපි බලමු. අපි මොන මොන විදියට දැනගෙන හිටියත් දැනගත්තත් ඒ ඔක්කොම පැත්තකින් තමන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට යම් වස්තුවක් පෙනෙන තැන පෙනෙන කම රූපයක් පෙනෙන කම ඇති වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා. මෙන්න මේක තේරුම් ගැනීම අවශ්‍යමයි. ඇති වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා. අවසාන කර්මයට විපාක විදිහට ඇහැ හැදිලා කනගුණ ආහාරය නිසා පවතිනවා. ඇහැ කර්මජ රූපයක්. කර්ම ප්‍රත්‍යයෙන් හටගත් එකක්. ආහාර සමුත්ථානයි. ආහාරයෙන් පැවැත්ම වෙන්නේ. ඒ කනගුණ ආහාරයෙන් යුක්ත චක්කු ප්‍රසාදයට බාහිර බාහිර මහා භූතයන්ගේ උපාදාය රූපයක් වූ වර්ණ සටහන වර්ණ රූපයක් ගැටෙනවා බාහිර රූපේ තුල තියෙන්නේ පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන අෂ්ටමක රූප කලාප තියෙන තැනක පඨ ව්‍යාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන අෂ්ටමක රූප කලාප තියෙන තැනක ඇහැ නිසා හැඩ සටහනක් හදලා දෙනවා. වර්ණ සටහන වර්ණ සටහන නිර්මාණය වීමට චක්කු ප්‍රසාදේ උපකාරයි. එතකොට මහ භූතයන් උපාදාය රූපයක් වූ වර්ණ සතහන චක්කු ප්‍රසාදයේ ගැටෙනකොට චක්කු ප්‍රසාදය මහ භූතයෙන් උපාදාය රූපයක් වූ වර්ණ සතහනේ ගැටෙනවා. මේක එකක් එකක් මතක තියාගන්න ඕනේ කියලා මහන්සි වෙන්න එක. මම මේ දැන් අපිට යමක් පේන්නේ මෙහෙමයි කියන එක ඕගලන්ට දැනුවත් කරනවා. මොකද තියෙන රූපයක් අපි අපේ ඇහෙන් බලනවා කියන මට්ටම ගෙවෙන්න. දැන් තියෙන්නේ එහෙමනේ අපිට. ඒ හින්දා නිකන් දැනුමක් ඇති කරගන්න පුරාණ කර්මය ඒ නිසා චක්ක ප්‍රසාදය හැදිලා ආහාරයෙන් පවතිනවා උපවත්කමක් තියෙනවා ඒ උපවත්කමට ඉදිරියෙන් තියෙන මහ භූතයන් උපාදාය රූපයක් වර්ණ සතහන ගැටෙනවා වර්ණ සතහන ඇහැට ගැටෙනවා තාම පේන්නේ ඇහැ රූපයට ගැටුණා රූපය ඇහැට ගැටුණා හරි ඊට පස්සේ මේ ඇහැ රූපය දෙන්න දෙන්න තියෙන තැනට චක්කු විඥාණය කියන සිත යොමු වෙනවා. ඇහත් රූපයක් දෙන්න තියෙන තැනට රූප දැනගන්න උපකාර වෙන චක්කු විඥාන කියන සිත දැස ගන්නවා නැත්නම් එතෙන්ට පැමිණෙනවා යොමු වෙනවා. ඇහත් රූපයක් හිතත් කියන ධර්මතා තුනේ එකතු වීමම කියනවා ස්පර්ශය කියලා. ස්පර්ශ වෙන්නකොටම සහජාතයි. හිත උපදිනවත් එක්කම ස්පර්ශ කියන ධර්මතාවය නිසා අර ඇස් ඉදිරි පිටට ඇවිල්ලා තියෙන රූපේ බඳුම ඒ රූපය විඳිනින් ඒ රූපේ හැඩ සටහන ඒ විද්‍යටම හඳුනමින් හරියට කොපියක් වගේ රූපේ හැඩසටහන ඒ විද්‍යියටම හඳුනමේ ඊට නැඹුරු වෙච්ච ඊට හිතන කම කියන ඒ චක්කු විඥාන සිතේම පස්ස පස්සයත් එක්ක වේදනා සංඥා චේතනා කියන නාම කියලා ගැට ටිකක් කියදෙනවා ස්පර්ශ වුණාම නාම කියලා ගැට ටිකක් කියදෙනවා මෙන්න මේ නාම කියන ගැට ටික චක්කු විඥාන සිතේම යෙදෙමින් ගැටෙමින් දර්ශන කොත්තිරෙනවා රූපයක් දකිනවා ඒ නාම ධර්මත් එක්ක සිතේ යෙදුණු ගමම්ම රූපය පේනවා අපිට රූපයක් පෙනෙනවා කියන ධර්මතාවයේ නිර්මාණය වෙන්න නාම රූප කියන ධර්මතා දෙකක් අවශ්‍ය වෙනවා මොකද ඒකට හේතුව කිසිම කලක ඍජුව කෙලින්ම හිතට රූප හමු වෙන්නේ නැහැ හිතේ රූප ගෙදෙන්නේ නැහැ මම ඕගලන්ට තේරෙන විදිහට උපමාවක් කිව්වොත් ඕගලන්ට පින්වත්තුන්ට පින්වත්තුන්ගේ මූණ බලන්න පුළුවන්. Tamanට Tamanගේ මූණ පේනවාද? පේන්නේ නැහැ. එතකොට කවදාවත් අපිට අපේ මූණ බලාගන්න ක්‍රමයක්වත් නැද්ද? කියනවා. අපිට කෙලින්ම අපේ මූණ පේන්නේ නැහැ. ඒක ඇත්ත. හැබැයි අපිට අපේ මූණ බලන්න පුළුවන්. පුළුවන් ක්‍රමයක් තියෙනවා නේද? පුළුවන් ක්‍රමයක් තියෙනවා. මොකක්ද ඒ ක්‍රමය? ඔව්. ඒ තමයි වෙන කිසිම දෙයක් උපකාර කර නොගෙන කෙලින්ම අපිට අපේ මූණ පේන්නේ නැහැ. හැබැයි අපිට මූණ බලන්නත් ඕනේ. ඒ හින්දා අපි මොකද කරන්නේ මේ මූණ අරගෙන කණ්ණාඩිය ගාවට යනවා. දිහාම මේ මූණ බඳුම මේ මූණ වගේම කොපියක් වගේ එකක් ඡායාවක් දාගන්නවා කණ්ණාඩිය. දැන් කණ්ණාඩියේ තියෙන දේ දකින්න පුළුවන්ද බැයිද? පුළුවන්. ඇත්තටම අපි දකිනකොට ගනුදෙනුව තියෙන කණ්ණාඩියයි අපේ ඇහි අතර තමයි. ඇත්තටම පේන්න අපිට උපකාර වෙලා තියෙන කණ්ණාඩිය විතරෝමයි. කණ්ණාඩියට ප්‍රතිබිම්බයක් ලැබෙනවද මූණ නැත්තම්? නැහැ. එහෙනම් ඇත්තටම දකින්නේ දකිනවා කියන කෘත්‍ය වෙන්නේ දකින්න පුළුවන්කම තියෙන්නේ කණ්ණාඩියේ තියෙන ඡායාව විතරයි. කණ්ණාඩියයි අපි අතර විතරමයි ගනුදෙනුවක් තියෙන්නේ. නමුත් කණ්ණාඩියට ඡායාවක් ලැබෙන්න විදිහක් නෑ මොකක්ද? මූණ නැත්තම්. ඒ නිසා අපිට අපේ මූණ දකින්න නම් දකින්ද හේතු වෙලා තියෙනවා ධර්මතා කීයක්ද? දෙකක් මොකද්ද මූණයි ප්‍රතිබිම්බයයි කණ්ණාඩි කරන ප්‍රතිබිම්බයයි කියන ධර්මතා දෙකම නිසා අපිට දකින්න පුළුවන් තේරෙන්නේ කණ්ණාඩියකට ප්‍රතිබිම්බයක් වැටුනේ නැත්තම් අපිට අපේ මූණ පේනවද පේන්නේ කණ්ණාඩියේ තියෙන ප්‍රතිබිම්බය විතරක් ඇති අපිට දකින්න පුළුවන් කණ්ණාඩියේ ප්‍රතිබිම්බය විතරක් ඇති අපිට දකින්න පුළුවන් නමුත් මූණක් නැතිනම් ප්‍රතිබිම්බයක් වෙන්නේ නැහැ. නේද? එතකොට යමක් දකින්න කවදාවත් කෙලින්ම දකින්න බැරි දෙයක් දකින්න උපකාරක ධර්මයක් ඕන වෙලා තියෙනවානේ. එතකොට මොහොනයි ප්‍රතිබිම්බයයි දෙකම නිසා මොකද වෙන්නේ? අපිට පේනවා. පේනවා. ඒ වගේ මූණ අපේ මූණ වගේ තමයි ඇහැයි රූපයයි දෙක. කවදාවත් අපිට හිතට කෙලින්ම පේන්නේ නැහැ බලන්න බෑ. යථාර්ථය මම මේ කතා කරන්නේ උන්ට මතක තවන මම මේ දැන් කතා කරන පරමාර්ථ වශයෙන් යථාර්ථ වශයෙන් ලෝකෙට ලෝකයට ඇහෙන රූප දකින්න පුළුවන් ලෝකයේ ඇහෙන රූප දකිනවා ලෝකයට රූප දකින්න පුළුවන් නිසා ලෝකයේ දකින රූපවල ඇලිලා බැඳිලා කෙලෙස් වශයෙන් මිදී ගන්න බැරුව ජරා මරණ දුකේම දඟලනවා. එබඳු ලෝකයක ඒ ලෝකයා රූපය දැකලා ඒකේ ඇලිලා බැඳිලා මිදී ගන්න බැරුව දඟලනකොට ඒ ලෝකයේ රූපෙන් ඇලිලා බැඳිලා දුක් විඳින හැටි දැකලා කලකිරිලා අපි මේ උපායක් කරනවා රූපෙ මිදී ගන්න. උපාය තමයි මොකද්ද? සත්‍ය අවබෝධයක් ඇත්ත ඇති අවබෝධ කරගන්නවා අපි. රූපයක් පේන්නේ කොහොමද කියලා. අන්නේ ඇත්ත ඇති අවබෝධ කරගන්නකොට රූපයක් පේනවා කියලා හම්බෙච්ච මානසික මට්ටමේ අපිව මිදෙනවා. එතකොට රූපය ඇලිලා බැඳිලා යම් දුකක් විඳින්න වුණා නම් ඒ ඇලීම් බැඳීම් මුලින්මත් ඒ දුකෙම තපල මිදෙනවා. ඒ නිසා ලෝකයට රූපේ දකින්න පුළුවන් වෙද්දිම දකින්න පුළුවන්කම තියෙද්දිම අපි එකක් විතරයි කරන්නේ. ඇත්තටම අපිට රූපයක් දකින්න පුළුවන් නම් දකින්න පුළුවන් උනේ කොහොමද කියලා පෙන්වන එකයි මේ කරන්නේ. දකින්න පුළුවන් පුළුවන් පුළුවන් කියලා හම්බෙන එක ඔය බදාගෙන ඉන්නට ඇත්තටම රූපය පෙන්ව තියෙන කොහොමද කියන එක බලන්න මේ ස්කන්ධයන් උදේවැකේ. ඒ දකින යතහ භූත දැක්මට මේ සත්‍ය අවබෝධයටම අපි රූපෙ මෙහෙම. එතකොට දැන් ඒ කියන්නේ ලෝකේ හැමෝම ඉන්නේ අපිට අපේ මූණ බලන්න පුළුවන් කියලා. අපිත් අපේ අපිට අපේ මූණ බලන්න පුළුවන් කියලා හිතියට දැන් අපි ඇත්තටම අපේ මූණ අපිට බලන්න පුළුවන් උනේ කොහොමද කියලා දැලුවා. බලන්න ගියාම අපිට ඔප්පු වෙලා පෙවුනා කෙලින්ම බලන්න බැරිය. හැබැයි බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ඒ මෙහෙමයි කියලා ඇත්තම කියලා කෙලින්ම බලන්න බැරිය. ඒකේ කොපියක් කන්නඩියට දාගෙන ඒක අපි දකිනවා මූණ දැක්ක යන ගණිත යනවා. ඒ වගේ ලෝකයට මුණ දකින්න පුළුවන් කියලා ඉන්නෝ වගේ ලෝකේ හැමෝම රූප දකින්න පුළුවන්. රූප බලන්න පුළුවන්. රූප පේනවා. හරි. දැන් රූප බලන්න බැරි නෑ පේනවාමයි. රූප පේනවා. අපි දැන් බලමු අපිට රූපයක් පේන්නේ කොහොමද කියලා. ඒක තමයි මේ ස්කන්ධේ බුද්ධියෙන් කරන්නේ. එතකොට ලෝකයේ රූපය හම්බ වෙන මට්ටමින් අපි මිදෙනවා. මොකද ලෝකේ දුක නිසා ලෝකයේ ජරා මරණයන්ගේ ගැඹුරින් තියෙන නිසා ලෝකෙ මෙතර වීම අවශ්‍ය නිසා තමයි මේ ස්කන්ධ ටික පිළිසින් දකින්න යන්නේ අපි. එහෙම නැතිනම් අවශ්‍ය නැහැ. එහෙම වෙන්න. එතකොට රූප පේන්නේ කොහොමද කියන එක තමයි මේ බලන්නේ. ඇහැයි රූපයයි දෙක අර උපමාවේ අපේ මූණ වගේ අපිට අපේ මූණ දෙලින්ම පෙනෙන්නේ නෑ බලන්න විදිහක් නෑ. ඒ වගේ ඇහත් රූපියක් දෙක තිබුණට දන්නේ නෑ. හිතට පේන්නේ නෑ. ඇහැට රූපේ පේන්නේ නැහැ රූපෙට ඇහැ පේන්නේ නැහැ. ඇහැට ඇහැට දැකීමේ හැකියාවක් නැහැ. රූපෙට දැකීමේ හැකියාවක් නැහැ. ඇහැ රූපය දෙක තියෙනවා පේන්නේ නැහැ. ඊට පස්සේ දැන් රූපේ දකින්න යෝනේ නේ. දකින්න ක්‍රමයේ හදනවා අපි. ඇහත් රූපය දෙක තියෙන තැනට හිත යොමු කරලා අන්න අර එතකොට තුන්දෙනාගේ ස්පර්ශය ඇස් ඉදිරි පිටට ආපු රූපේ කොපියක් දාගන්නවා ස්පර්ශින්ස වේදනා සංඥා චේතනා කියන නාම කියන්නේ මූණ කණ්ණාඩියට ගාවට ගෙනහිල්ලා මූණ වගේම කොපියක් කණ්ණාඩියට දාගන්නවා වගේ ඇහත් රූපයක් දෙක තියෙන තැනට හිත යොමු කරලා රූපේ වගේම කොපියක් දා ගන්නවා ස්පර්ශ ප්‍රත්‍යයෙන් හිතට වේදනා සංඥා චේතනා නාම කියලා කියන්නේ රූපේ වගේම කොපියක් එබඳු නාම ධර්ම ටිකක් එදිලා රූපේ යම් බඳුද ඒ රූප සංඥාවේ බඳු ඒ හැඩතට පේන්නේ සුදු පාටට නිල් පාටට හැඩතටහනක් නම් දැන් හිතේ ඉඳලා තියෙන සංඥාවත් එබඳු හොඳට මතක තබා ගන්න. ඈත් රුපියල් දෙක තියෙන තැනට හිත යොමු වුණා කියලා කියන්නේ මූණ අරගෙන කණ්ණාඩියක් ගාවට ගියා වගේ මූණ අරගෙන කණ්ණාඩියක් ගාවට යන්නේ මොකටද? කොපියක් දාගන්න. අපි කියමු. ඒ වගේ ඈත් රුපියල් දෙක තියෙන තැනට හිත යොමු වෙන්නේ ඇයි? ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඇසිදිරි පිටට ආපු රූපයේ විඳින බව ඒ හැඩ සටහන ඒකද හිතන බව කියන නාම කියන කොටසක් හිතේ දෙන්න. කොපියක් දාගත්තා. දැන් ඇත්තටම දකින්නකම වෙන්නේ කන්නාඩියයි ඇස් දෙකයි අතර තමයි. මූණෝනේ නෑ. මූණ අවශ්‍ය වෙන්නේ මූණෙන් කරන්නේ කන්නාඩියට කොපියක් දාගන්න කෘත්‍ය විතරමයි. එතින් පස්සේ ආයි ගන්න. දර්ශන කෘත්‍ය වෙන්නේ මොකක්වත් අතරද? ඡායාවයි අපි අතරනේ. ඒ වගේ රූපය උපකාර වෙන්නේ ස්පර්ශය කියන තැනට වෙනකම් විතරමයි. ස්පර්ශයට වෙන්න විතරයි. ස්පර්ශය නිසා ඇත් ඉදිරිපිටට ආපු රූපේ කොපියක් වැටුණ විදිහටම සිතේ නාම කියලා ටිකක් කියදුනහම දර්ශන කෘත්‍ය වෙන්නේ මේ චෛතසික සිත එක්ක සිත චෛතසික එක්ක අන්‍යමඤ්ඤ වුණු එකට පවතිනකම මතයි. ඒ කියන්නේ රූපේ දකිනවා කියනකොට සිතේ තියෙන වේදනා සංඥා චේතනා කියන ධර්මතා ටික දැනගන්නවා දැනගන්නකම හඳුනනවා හඳුනනකම දැනගන්නවා විඳින බව දැනගන්නවා දැනගන්නකම විඳිනවා හිතන බව දැනගන්නවා දැනගන්නකම හිතනවා කියලා අඤ්ඤමඤ්ඤයි ඕනෝම් උපකාරයි නාම ධර්ම සිත එක්ක සිත එක්ක නාම ධර්ම ඕනෝම්ට පවතිනකොටම කෘත්‍ය තමයි මොකද රූපේ පේනවා දැන් රූපේ පේනවා. ඔන්න රූපේ දකිනවා. නෑ කියන්නත් බෑ බෑ කියන්නත් බෑ රූපේ පේනවා. නෑ කියන්නත් බෑ බෑ කියන්නත් බෑ ඕගොල්ලෝ මූණ දකිනවා. ඕගොල්ලන්ගේ මූණ ඕගොල්ලෝ දැක්කා. දකින්න හැබැයි උපකාර වුණා මොකද්ද? මූණයි මූණ දකින්න උපකාර වුණා මූණයි ඡායාවයි වගේ. රූපේ දකින්න උපකාර වුණා මොකද්ද? නාමයි රූපයි කියන ධර්මතා දෙකක්. තේරුම් ගන්න එක. යම් වෙලාවකදී තියෙන රූපයක් ඇහැ උපකාරයෙන් කෙලින්ම හිතෙන් දකිනවා නම් ආය නාම රූප කියලා ටිකක් ඕන කෙලින්ම රූප වෙනවා. තේරුම් ගන්න මෙන්න මේ විදිහට දැක්කොත් මේ ඇති ඇති දැක්කොත් ඕගොල්ලන්ට පේන්නේ රූපය කියලා දාන්න බෑ නාම ධර්ම උදව් වෙලා. පේන්නේ සංඥාවක් නාම ධර්ම කියලා දාන්න බෑ රූපය උදව් වෙලා. නාම රූප දෙක නිසා පෙනෙනවා කියන සිද්ධියක් නිර්මාණය වෙනකොට විඥාණයට බාහිර නිමිති ගන්න දරුව නාම රූප දෙක නිසා තමන්ට පෙනෙන කමක් ඇති වෙලා නාම රූප දෙක නැති වෙනකොට තමන්ට පෙනෙනකම නැති වෙනවා කියලා කර්ම කෙලස් රැස් කරන්න බැරි විදිහට විපාකේ විපාකෙන් අතහැරෙන ඉතා කිව්වෝ දර්ශනයක් උඩ වෙනවා. නමුත් අපි ඔය ස්කන්ධයන් යුද්ධයේ පෙනෙන්නේ මෙන්න මෙහෙමයි කියලා නොදන්නතා නොදන්නතා අපි විඥානයේ නාම රූප දෙකට කස් කරනවා. ස්කන්ධේ මුතිවේ බලන්ට කියගෙන මොකුත් හින්දා නෙවෙයි. එහෙම දැක්කොත් තමා රූපයක් පෙනෙනවා පෙනෙනවා පෙනෙනවා කියලා. පෙනෙන්නේ මෙහෙමයි කියලා වෙනත වගේ කර්ම කෙලෙස් ඇති වෙන විදිහට නිමිති අරගෙන ලෝකයා ඇලිලා දෙන්න දුක් විඳිනකොට රූපයක් පෙනෙන්නේ මෙන්න මෙහෙමයි කියලා ඇත්ත ඒ හැටි බුදුහාමුදුරු පෙන්වුවේ. ඒ රූපයක් පෙනෙනකම ඇත්ත ඇති හැටි පෙන්නපු පමණකින්ම බාහිර නිසා Tamanට පෙනෙන කමක් ඇති වෙලා ඒ නාම රූප දෙක නැති වෙනකොට පෙනෙන කම නැති වෙනවා කියලා Taman තුල දර්ශනයක් ගොඩ නැගෙනවා මෙන්න මේ විදිහට තමයි අපි දැනගත්තත් නැතත් තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙලා මේ ඇත්ත පෙන්වුවත් නැකත් ඔක තමයි බුදුහාමුදුරු පෙන්වපු ඇත්ත. ඔහොම තමයි පේන්නේ. ඔහොම ඇත්ත පෙනෙන තැනක අපි ඉපදෙනකොට අපිට රූපයක් පේන්නේ මෙන්න මෙහෙම. ඈත් රූපයක් දෙක කියනතට හිත යොමු වෙලා ස්පර්ශයෙන් ඇස් ඉදිරි පිටට ආපු රූපේ කොපියක් දාන ගන්නවා වගේ නාම ධර්ම ටික කියදිලා ඒ නාම ධර්ම හිත එක්ක ඕනෝන්ට පැවතීම් වශයෙන් දර්ශන කුත් වෙන මෙහෙම නේද රූපයක් පේන්නේ කියලා දැක්කොලා අපිට පේන්නේ රූපේ හෝ පේන්නේ නාමේ හෝ කියලා බාහිරට අඟිලි කරන්න පුළුවන්ද? බෑ. ඔහොම තිබුණු ඇත්ත ඔය ඇත්ත පෙන්වන්න කෙනෙක් හිටියේ නෑ. ඔය විදිහටයි හැබැයි පෙවුනේ. ඔය විදිහටයි පෙවුනේ. උන් ඔය පෙනෙනකොට පෙනෙනදී ඇත්ත ඇති ඇති නොදන්න නොදකින කම නිසා පෙනෙනකොටම මනෝ විඥාණයෙන් අපි මොකද දන්නවද කරන්නේ? පේන්නේ රූපේ කියලා එකක් අල්ලගන්නවා. මේ පේන්නේ රූපේ කියලා අල්ලගන්නකොට අවිද්‍යාවච්ච සංඛාරා. අල්ලගත්තට පස්සේ දැන් මේ රූපය මගේ දුව මගේ පුතා මගේ අම්මා තාත්තා රත්තරන් රිදී මුතු මැණික් වටිනවා හොඳයි නරකයි කියලා ඒ අල්ලගත්ත රූපය අරගෙන හිතින් කියින් කිරින් කරනකොට අපේ මනසේ නිමිති ටිකක් හැදෙනවා කෙනෙන පැත්තේ රූප රූපවල අම්මගේ රූප තාත්තගේ රූප දුවගේ රූප පුතාගේ රූප රත්තරන් රිදී මුතු මැණික් ගෙවල් දොරවල් යාන වාහන මිල මුදල් කියලා බාහිර දේවල් කියනවා කියලා අපේ මනසේ නිමිති ටිකක් ඔන්න ඔය නිමිති ටිකට කියනවා අවිද්‍යා කර්ම තණ්හා කියලා. හොඳට මතක තබා ගන්න පුරාණ කර්මයට විපාක හැටියට විපාක ස්කන්ධ ටිකක් හටගත්ත පේනවා ඇහෙනවා දැනෙනවා දැනගන්නවා කියලා ඒකට කියන උප්පත්ති භවය කියලා ඒක විපාකයි කෙලස් නැහැ කර්ම නැහැ පිරිසිදුයි ඒ විපාක ස්කන්ධ ටිකේ ඇත්ත ඇති දැක්කේ නැහැ ඇත්ත කියලා කිව්වේ රූපයක් දකිනවනම් රූපේ පේන්නේ කොහොමද සත්‍යයක් ඇහෙනවා නම් ඇහෙන්නේ කොහොමද කියලා දැක්කේ නැහැ. එහෙම දැක්කා නම් මේ පේන්නේ රූපය මේ ඇහෙන්නේ ශබ්දය කියලා කෙලෙස් වශයෙන් හැසිරෙන්න හිතට නිමිති වශයෙන් ගන්න බැහැනවා. ගන්න බැරි තැනකයි තියෙන්නේ. නමුත් ඒ ඇත්ත දැක්කෙත් නැහැ. ඇත්ත දකින සාස්ත්‍රුන් වහන්සේ නමකගේ ධර්මයක් අපි අහලා හිතලා පුරුදු කරලා තිබුණෙත් නැහැ. ඒ විදිහට තමයි අපි ලොකු උනේ. ඔකට කියනවා අවිද්‍යාව නැමැති කෝෂය ඇතුලේ තමයි අපි හැදුනේ. හැදෙනකොට ආශ්‍රව නිසා බොහෝ කල පවතින කෙලෙස් නිසා අපි දැක්කත් නැතත් අර වගේ ඇත්තකින් පෙනෙන හැනකම වෙන්නේ පෙනෙනකොටම ඇහෙනකොටම පෙනෙන තැනක තියෙන යථාර්ථය අමතක කළා නාම රූප කියන ධර්මතා දෙකක් නිසායි පෙවුනේ. රූපයක් පේන්නේ මෙහෙම. නාම රූප කියන ධර්මතා දෙකක් නිසා එහෙන සත්‍යයක් ඇහෙන්නේ මෙහෙම. කියලා දන්නේ නොදන්නා අවිද්‍යාව ප්‍රත්‍යයෙන් මනෝ විඥාණයෙන් අරමුණු කරනවා දැකපු සමස්තයක්ම සිද්ධිය. අර හේතු ටික මේ විදිහට යෙදিলা පෙනෙනකම එනකොට නාම රූප දෙක නිසා පෙනෙනකොට ඒ සමස්තයක්ම පෙනුණු සිද්ධිය රූපේ කොට අරමුණු කරනවා මනෝවිඥානය. ශබ්දයේ කොට අරමුණු කරනවා මනෝවිඥානය. ගන්ධ රූපයේ කොට අරමුණු කරනවා මනෝවිඥානය. අරමුණු කළා ඒ පෙවුණු රූපේ ඇහුණු ශබ්දයේ අම්මගේ තාත්තගේ දුවගේ පුතාගේ රත්තරන් රිදී මුතු මැණික් කියලා යම්තා කෙලෙස් කර්ම සහගත නිමිති ඇති වෙන විදිහට හිතින් කියින් කියින් කරනවා ඔකට කියනවා කර්ම භවය කියලා. කර්ම භවය කියලා. ඒ කර්ම භවය තුල තියෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටික. විපාක ස්කන්ධ එකට කියන උප්පත්ති භවය උප්පත්ති භවයේ පිළිසිඳ නොදන්නා කම නිසා නොදකින කම නිසා දැකපුවාපු දේවල් දැකපුවාපු දේවල් රූපයක් ශබ්දයක්ය කියලා මනෝවිඤ්ඤාණයෙන් අරමුණු කළා ඊගවට ඒ රූපය අම්මගේ දුවගේ පුතාගේ ඒ රූපේ රත්තරන්ය මැණික්ක ලස්සන ගයක් කුලක් කියලා ද්‍රව්‍ය කාරණා පොට හිත හසුරනවා ඒ හිත හසුරවන පැත්තේ නිමිති පැත්තේ තියෙන දෙයක් තමයි කර්ම භවය. මෙන්න මේ කර්ම භවයේ කර්ම භවයේ තියෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා කියන කර්ම කෙලස් ගුලිය. ඊට පස්සේ ඊට පස්සේ මෙන්න මේ කර්ම කෙලස් ටික උපකාර වෙනවා විපාක පංචායතනය හදන්ට විපාක පංචායතනය උපකාර වෙනවා කර්ම කෙලස් කියන මෙන්න මේ කර්ම කෙලස් කියන නිමිති උපකාරකට. ඒ වෙන්නේ මෙහෙමයි. දැන් ඇත්ත තියදී ඇත් ඉදිරිපිටට රූපයක් ආවහම ඒ රූපයේ තියෙන අනාත්ම බව අනිත්‍ය අනිත්‍ය බව ප්‍රත්‍ය නිසා හටගෙන ප්‍රත්‍ය නැති වෙන නැති වෙනකම අපි දැකලා නැහැ. නොදන්නකොටම ඒ දකින්න රූපය පෙනෙනවා කියනකොට ඒකට ධර්මතා රාශිය තියෙන්නේ ස්කන්ධ පංචකය. ඒ ස්කන්ධ පංචකයක්ම යෙදිලා නැහැ වෙලා. පෙනෙනකම ඇති වෙනකොට ඒ පෙනෙන කමේ ඇත්ත ඇති ඇති නොදකිනකොට මනෝ විඥාණයෙන් ඒ පෙනෙන දේ රූප කොට නිමිති අරගෙන ඒ නිමිත්තට මගේ පුතා මගේ පුතාගේ නම මේකයි එයා උපදිනේ මෙන්න මෙහෙමයි කියලා යම් තාක් ඒ නිමිත්තට විස්තර හදුවා කියන්නකෝ දැන් ඔන්න මනසේ දරුවා කියලා නිමිති ටික තියෙනට කියනවා මොකද්ද කර්ම භවයේ කෙලෙස් මම අත්දෙමට හොඳ පොයින්ට් එක කල්ලා දෙනවා මොකද අවදානෙන්නේ දැන් ඊට පස්සේ භවපච්චය ජාති කියලා කියන්නේ දැන් ඕගොල්ලෝ දරුවා කියලා සිහි කරන්න පුළුවන්. දරුවා කියලා සිහි කළාම ඒ දරුවා බලන්න ඕනේ කියන කැමැත්තක් ඇති වෙලා දරුවා බලන්න කියලා කියොත් ඕගොල්ලන්ට ආයේ ධර්මයක් හම්බ වෙන්නේ නැහැ. දරුවා ඉන්නවා කියලා කර්ම රස කරගත්ත එකට විපාක හැටියට ආපහු හම්බෙන්නේ මොකක්ද දන්නවද? අනාත්ම ස්කන්ධ ටික. දරුවා බලන්න කියලා ගියාම ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත මේ චක්කු ප්‍රසාදයට අනාත්ම මහ භූතයෙන් උපාදාය රූපයක වර්ණ සතහන පැමිණෙනකොට ඇහැ රූපය දෙක තියෙනට හිත යොමු වෙලා ස්පර්ශ නිසා නාම ධර්ම ටිකක් ඇතිලා නාම රූප නිසා ආයෙත් රූපයක් පෙනෙනකම තියෙනවා. පෙනෙනකොටම දැන් පෙනෙනවා කියන්නේ උප්පත්ති භාවය. පෙනෙන පෙනෙනකම ඇති වෙනවා. පෙනෙනකොටම මෙන්න මේ කර්ම කෙලෙසහගත ප්‍රපංච මනස සිහි වෙනවා. ප්‍රපංච මනස කියන්නේ කර්ම භවය කෙලෙස්. ප්‍රපංච මනස සිහි වෙනකොටම සිහි කරනකොටම දැකපුවම පංචායතෙන්ට ඕගලන් හිත නැමෙනවා. උප්පත්ති භවය, කර්ම භවයට, කර්ම භවය, උප්පත්ති භවයට ඕනෝන් ප්‍රත්‍ය වෙලා පවතිනකොට ජාති ලෝකෙ උපදිනවා. ධර්මෙක උපදිනවා. රන්දිදී මුතුලෙක උපදිනවා. කෙවල් දුවල් උපදිනවා. යානවාන උපදිනවා. මෙන්න මේ සිද්ධිය බලන්න මෙන්න මේ සිද්ධිය බලන්න ඔකලන්ගේ ඇස් ඉදිරි පිටට රූපයක් එනකොට මේ පුද්ගලයේ සත්‍යය මේ මගේ දරුවා කියලා සිහි කරන මනසක් නූපන්නවා. දෙදින වර්ණ සටහනක් කියන මට්ටමේ නුවණක් ඇත්ත දැක්කොත් ධර්මයෙන් ගැන ධර්මයේ කියන අදහසක් ඔයගලන්ට උපදිනවද? ඒ වර්ණ තේින වර්ණ සටහනක් කියලා රූපය ඇත්ත දකිනවා නැත්තම් කොහොම කොටස් ටිකක් කියලා ඇත්ත දකිනවා හේතු දෙක නැති වෙන පෙන්වනකම නැති වෙනවා කියලා නුවණයි හැබැයි දකින්නකොටම මේ මගේ දරුවා කියලා සිහි කරන ප්‍රපංචතාවගතව සිහි කරන මනස උපදින්නේ නැහැ. එහෙම එකක් නැහැ. එතකොට දරුවෙක් ඉන්නවද? නැහැ. හරි. හොඳයි. මේ මගේ දරුවා කියලා ඔයගොල්ලන්ට සිහි කරන්න පුළුවන්. සිහි කළාට එහෙම කෙනෙක්ගේ රූපයක් දකින්නවත් සත්‍යයක් අහන්නවත් කියලා පංචායතනේ ඒ සිහි කරන දේ දකින්න අහන්න විපාක පැත්තේ නැත්තම් ඒ සිහි කරන කෙනා හෝ දේ ඉන්නව වෙනවද? ඒකට හීනයක් වගේ වෙන්නේ නැද්ද? අම්මා කියලා ඔගොල්ලෝ සිහි කළොත් සිහි කරන කෙනාගේ රූපේ දකින්න කොහෙවත් නැත්තම් සද්දයක් අහන්නත් නැත්තම් ස්පර්ශයක් ලැබෙන්නේ නැත්නම් ස්පර්ශ ආයතන පහ පැත්තේ ඒ සිහි කරන කෙනා හෝ දේ නැත්තම් ඔයගලන්ට ඇත්ත වෙනවද? ඇත්ත වෙනවද? නෑ. එතකොට ඒක වෙන්නේ මොකද්ද? හීනයක් දැක්කා වගේනේ. හීන කියන්නේ ඇයි? හිතෙන් දැක්කා, සිහි කළා, සිහි කරපු දේ පංචායතන පැත්තෙන් හම්බ වෙන්නේ මොකද්ද? හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ නැති වුනහම ඒක කියන එකක් වෙනවද හීනයක් වෙනවද? හීනයක් වෙනවා. එහෙනම් මම අම්මා තාත්තා දුව පුතා රන් රෙදි මුතු මැණික් සල්ලි මිල මුදල් කියලා මට සීකරන්න පුළුවන් වුණාට සීකරන දේ විපාක ස්කන්ධ පැත්තෙන් හම්බ නොවුනොත් හම්බ නොවුනොත් මේ ලෝකේ ඇත්ත නේද? ඇත්ත වෙන්නේ නැහැ. ඒක පිළිගන්න පුළුවන් නේද? ආ. එහෙනම් මොන කෙලෙස් සහගත මනස විතරක් තිබුණාට ලෝකය කියන එක හිතේ ඔක්කොම හිතේ කියලා හිතට විතරක් දාන්න පුළුවන් දෙයක්. මොකද අම්මා තාත්තා දුව පුතා කියලා කර්ම කියලා සිහි කරගන්න පුළුවන් වුණාට ඒව බාහිර පැත්තේ දකින්න අහන්න නොලැබුණා නම් ඇත්ත වෙන්නේ නෑ හීනයක් වගේ වෙනවා නේ. හරි. හොඳයි. එහෙනම් පෙනෙන ඇහෙන පැත්තේ පෙනෙන ඇහෙන පැත්තේ අපි ලෝකයා හිතන්නේ පෙනෙන ඇහෙන පැත්තේ යම්මතාවට ගෙවල් දරවල් තියෙන කියලා නේද? පෙනෙන ඇහෙන පැත්තේ නම් අම්මා තාත්තා ඉන්නේ පුද්ගලික සත්වයක් කියලා සිහි කරනම් මනසේ හැකියාව නැති වුණොත් මේ පැත්තේ ලැබෙනවද? දකින්නකොටම කෙනෙක් කියලා පුතෙක් කියලා දුව කියලා කතරන් කියලා වටිනාකමට දැනෙනකම සිහි වෙනකම Taman තුල ඇති නොවුණොත් පිළි නැහෙන දේ තුල පුද්ගලයේ සත්‍ය වටිනාකම් තියනවද? නෑ. හොඳට බලන්න මේ පිළින ඇහෙන පැත්තට කියනවා මොකද්ද? මෙන්න දැන් උත්තර එන්නේ මෙන්න මේක ගන්න. පිළින ඇහෙන පැත්තට කියනවා උප්පත්ති භවය කියලා. ඒ ටිකේ තියෙන්නේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ටිකක්. රූපයක් තියෙනවා නම් කන බොන ආහාරය නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකක් චෛතසික ටිකක් තියෙනවා නම් ස්පර්ශ ප්‍රත්‍යයෙන් රූපයේ පෙනෙනකම ශබ්දයේ ඇහෙනකම ගන්ධ සුවඳ දැනෙනකම රස දැනෙනකම අරමුණු දැනගන්නකම කියලා දැනගැනීමක් විඥානයක් ඇති වෙනවා නම් නාම රූප ප්‍රත්‍යය නාම රූපත් ඔච්චරයි. කෙලෙස් නැහැ, කර්ම නැහැ, මොකුත් නැහැ. ගෙනෙන පැත්ත විපාකයි, උපපත්ති භවය, උපපත්ති භවය ස්කන්ධ ටිකක් ආහාරපත්ය. ඔන්න එතන ජරා මරණ ශෝක පරිදු දුක් දේවුනස් දෙන්න තරම් කෙලෙස් මොකුත් නැහැ. අම්මගේ තාත්තගේ දුවගේ පුතාගේ රූපයක තිබුණේ සත්තරන් හිතේ මිල මුදල් මහා ධනස්කන්ධයක් එක්ක තිබුණේ නැහැ. ජරා මරණ දුක ගෙනත් දෙන්න ඒක තිබුණේ නැහැ. හරි හරි. ඒ රූපය පෙනෙන ඇහෙන කම නැත්තම් ඒ විපාක ටිකේ ඒ උප්පත්ති භවය පිරිසිඳ නොදන්නා අවිද්‍යාව පිරිසිඳ දැක්කා නම් මනෝවිඤ්ඤාණයට මෙහෙම රූපේ කියලා මෙහෙම නාමය කියලා අල්ලන්න බැරි විදිහට කියන්නේ. නාම රූප පත්‍ය විඥාන කියලා බාහිර හේතු ටිකක් නිසා තමන්ට පෙනෙන කමක් දැනෙන කමක් ඇති වෙලා හේතු ටික නැති වුණොත් මේ පෙනෙන හැඳකම නැති වෙනවා කියලා මිසක පෙනෙනව රූපේ පෙනෙනව සබ්දේ කියලා මෙහෙම අල්ලන්න පුළුවන් විදිහට නැහැ. ඒ ඇත්ත නොදකින්නකොට මනෝ විඥාණයට පුළුවන්කම ලැබුණා විඥානීය අරමුණු කරන්න පේන්නේ රූපේ. ඇහෙන්නේ ශබ්දේ. දැනෙන්නේ ගන්ධය කියලා රූප ශබ්ද අල්ලගන්න හිතට පුළුවන්කම තිබුණා ඒ අවිද්‍යාවත්. අවිද්‍යාවගේ විපාක ස්කන්ධ ටික උප්පත්ති භවය පිළිසිඳ නොදකින කම. හේතුයි කර්ම භවය රැස් වෙන්න කර්ම භවය කියලා කිව්වේ පෙනෙන ඇහෙන දේ මනෝ විඥාණයෙන් රූපය ශබ්දය කොට පෙනෙනකම රූපය පෙනෙනකම අපි දැක්කා මූණ පෙනෙනකම මූණයි කණ්ණාඩිය නිසා මූණ පෙනෙනවා මූණ පෙනෙනකම මූණ කොට ඉන්නවා අපි හරිද මූණයි ඡායාවයි නිසා මූණ පෙනෙනකොට මූණ පෙනුනකම් මම පැත්තකට ගිහින් මගේ මූණ කියලා සිහි කරනෝනේ. ආන් ඒ වගේ. රූපේ නිසා නාම ධර්ම ටිකක් වැටිලා නාම ධර්ම ටික නිසා රූපේ පෙනුණා. රූපේ පෙනෙනකම රූප කොට අරමුණු කළා. මේ මගේ දුව පුතා අම්මා තාත්තා රඟදී මෙතන ඉතිලා මිනිත්තු ගොඩාක් හදා ගන්නවා ඔන්න ওই ටිකද කියනවා කර්ම භවය කියලා. කෙලස් කියලා. දැන් භව ප්‍රත්‍ය කර්ම භවය නිසා උප්පත්ති භවයක්. ඒ කියන්නේ අම්මා තාත්තා දුව පුතා කියලා සිහි වෙනකොට බලන්ද අහන්ද කියන විපාක ටික උපදිනකොට උප්පත්ති භවය නිසා කර්ම භවය පෙනෙනකොට ඇහෙනකොටම අම්මා තාත්තා දුව පුතා කියලා ප්‍රපංච සාගත සීවෙන මනස. දෙක ඕනෝන්ට ඉන්නකොට ඔබේ මේ ලෝකේ නිර්මාණය වෙනවා. මේ අතපය හත දැක්ක මම දකින්නකොටම වේගෙන් මේ මම කියලා ප්‍රපංච මනස සිහි වෙලා මම කියලා සිහි වෙනකොටම පංච විඥානේ ඉපදෙනවා වෙනවා පෙනෙනකොට මම කියලා හිතනවා මම කියලා හිතනකොටම මේ කයකට නැඹුරු වෙනවා. අඩුවක් නැතුව ඉන්නවා. වර්ණ සතහන දකින්නකොටම කුපියල් 5000ක් වටිනවා කියලා ප්‍රපංචසහගත මනස තියෙනවා. රුපියල් 5000ක් වටිනවා කියලා සිහි වෙනකොටම මනස උපදිනකොටම හිත පෙනෙන පැත්ත නැඹුරු වෙනවා. කෙලෙස් කර්ම භවයේ උපකාර වෙනවා උපපති භවයට උපපති භවයේ උපකාර වෙනවා කර්ම භවයට දෙක ඕනෝට තිබ්බ ගමන් භවපච්චයාති 5000 ගුණයක් නිර්මාණය වෙනවා වර්ණ සටහනක් එන්නේ ඒක දකිනකොට රුපියල් 5000 වටිනවා කියලා වටිනාකම සිහි කරන මනස ඇති නොවුනොත් ඒ 5000 උපදින්නේ නැහැ රුපියල් 5000ක් වටිනවා කියලා සිහි කරන්න පුළුවන් වුණාට ඒ වටිනාකම පතිත වෙන රූපයක් නැත්තම් සිහි කරන්න පුළුවන් 5000ක්වත් හැබැයි එහෙම එකක් නැහැ. ඇස් ඉදිරිපිටක රූපෙත් වෙනවා රූපේනකොට වටිනාකම සිහි වෙන වටිනාකම සිහි වෙනකොටම රූපෙට මනස බර වෙනකොට මේ දෙන්න ඉන්නකොට මොකක් වෙයිද? නිර්මාණය වෙනවා මොකද? අන්තහැ කොළයක්. දැන් જાති. අන්ධයා කොහෙක් උපන්නට පස්සේ මොකද වෙන්නේ? ඒක මිනිහෝ කෑවත් දුක, වේයෝ කෑවත් දුක, හොරු ගත්ත දුක. ඊට පස්සේ ඒකට ආසයි තියෙන දෙයට මසුරුකම සංදේය දෙනවා. ඒක ගන්නවා. දැනලා දෙය ගන්න පුළුවන් නම් එහෙමයි, කහලා දෙය ගන්න පුළුවන් නම් එහෙමයි, මරලා කපලා කොට හරි දෙය ගන්න පුළුවන්. ගහනවා, බයිනවා, තෝතා කියනවා නාමක අකුසල ධර්ම. ඔක්කොම සිද්ධ වෙනවා. මේ දුක දුක ඇති වෙන කෙලස් කර්ම රැස් කිරීම දෙකම හේ මොකක් නිසාද? ජාතිය නිසා. ජාතියට හේතුව මොකද්ද? භවය. මොකද්ද භවය? විපාක ස්කන්ධ ටික උප්පත්ති භවය, කර්ම භවය, කර්ම භවය, උප්පත්ති භවයට ඕම උපකාරව පවතිනකොට නිර්මාණය වෙනවා මොකද්ද? පංච උපාදානස්කන්ධ ලෝකේ. ජාති කියන්නේ තමන්ව නිර්මාණය වෙනවා. අම්මා තාත්තා දුව පුතා රන් රිදී මුතුමැණි ගෙවල් තුරත් අද ඔයගලන්ට මේ තියෙනව නේද? ඔය කියන ලෝකය අපි හිතාගෙන ඉන්නේ මම ඉන්න අම්මා අපච්චි දුව පුතා ගෙවල් තුර රන් රිදී මුතුමැණි කියන මේ ලෝකේ. ඔකට තමයි අපි උපත්ති වශයෙන් ආවේ. ওই ලෝකේ අපි ජීවත් වෙනවා. අපි කල කර්මානුරූපව මියපරලෝ යනවා. ලෝකේ තියනවා නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චස්සු ලෝකෝ සමුප්පන්නෝ ආයතන උපන්න කල්ලි ලෝක උපන්න The talk was broken into two parts for the convenience of listening. You listen to the part one of the talk. Click the next track to listen to the remainder of this talk.